බලාපොරොත්තු වෙන්නේ මෙතෙන් පටන් ඉමේකට තියෙන ප්‍රශ්න කරා ප්‍රශ්න සාකච්ඡාව ප්‍රශ්නපත්‍රයට පිළිවෙල පටන් ගන්නවා අරත් යතර වාරයේදී අපකට මාතු ප්‍රාණයක් තියෙනවා ප්‍රශ්න කෝ ප්‍රකාශයක් සම්මාතුකාව සම්ම සාකච්ඡා කරනවා මාතු ප්‍රාණයක් කරනවා මතක් කරගන්න ගරු ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රියේ ධර්මදේශනා වේදී විස්තර කළ ආකාරයට ආනාපාන සති විදර්ශනා භාවනාවේදී සිදුවන සිතුවිලි වල භයංකාර ක්‍රියාකාරීත්වය නාම නාම ධර්ම වල ක්‍රියාකාරී වලිය ක්‍රියාවලියක් බව වැටහුණි. එසේනම් එය මනක්කල්පිත ලෝකයක් නොවේද? කරුණාකර පහදා දෙන මැනවි. එය සිදුවන්නේ කෙසේද? ඒකටම තියෙනවා තව කොටසක්. පටිච්ච සමුප්පාදයේ අනුව නාම රූප නිසා විඥාණය හටගනී. භාවනාමය ඉහත භාවනාමය සිදුවීමට මේ අදාළ කරගන්නේ කෙසේද? එසේම චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය මෙය දුක්ඛ සත්‍යයට මේ ඇතුළත් කළ හැකි නම් පංච උපාදානස්කන්ධය මගින් හටගන්නේ කෙසේද? ස්තුතියි නැත්නම් මේ අවසාන කොටස තමයි අද ධර්ම සාකච්ඡා යෝජනා යොමු වෙලා තියෙන්නේ. ඒ රූපයක් බැඳීමේදී කොහොමද පංචපාදාන කරන හටගන්නේ? ඔබද ඒක පංචස්කන්ධය වශයෙන් අතර කරලා උපාදාන නොකරන අතරේ කොහොමද කියන තැන සීමා පෙන්වන එක තමයි අවසාන කොටස. තවෙන එක වෙලා තියෙන්නේ ඒක භෞමික තත්ත්වයක්. ඒක තමයි ඒක තමයි ඇත්තම සාමාන්‍ය ලෝකයන් හඳුනන හොඳ ලෝකෙම රූපාකාරී. ඒක තමයි භෞතික විද්‍යාව කියන්නේ. අපි මේ පිටුවල පිළිගන්නේ නැත්නම් කියන භෞතිකවාදීන් කියලා. ඒ සර්වඥාචර මුදුනේ කියන මේක රූප විතරක් නෙවෙයි. නාම රූප දෙක කියන හැබැයි ඇත්තම කියනවා නම් කියන්නේ මේකේ නාමය තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. ඉස්සරහ කියන නාමය තමයි. ඒ පරමනුසමයේ ජීවන නැති නිසා අයිනනුගේ පටන් ගන්න නිසා රූපාකාරයෙන් තමයි අපි බලපෑම් කරගන්න හැකියාවල් මනින්නේ. ඒක ඔක්කොම තේරෙන්නේ අර්ථයක් නමයි. ඒක වෙන්නේ කොහොමද කියලා බලුවොත් මේ කියන්නේ පරිකෘත ජවය නිසා තමයි. අපි කරගෙන බෙදී අතීත ගැම්ම කැඩිලා නැහැ. ඒ ගැම්ම පෙර කර අකුසල කර්ම වල හැටියට හෝ කුසල කර්ම වල හැටියට විපාක වාර එනවා. ඒ විපාක වාර දීම සඳහා මේ මොකද ගොඩක් සකස් වෙලා තියෙන්නේ. ආරෝණයක් පරිසම්දේ ඕනේ නම් මොන ආරක්ෂා දෙකකට හරියටමත් ඒක සිද්ධ වෙනවා. ඒක කොහොමද අපේ තරවච්චන සංස්ථාවලින් නැතිනේ බැංකු පරිවර්තන හරිය නැත්නම් පනාචි වාචිත මාත්‍රා ගැනීමෙන් හරිය දැනුමකින් ඉති කරන්නේ. ඒ සර්වඥාන්තම සඳහන් කරලා තියෙන විදිහට අපි කර්මයක් කියන්නේ කියන එක වළක්වන්න පුළුවන් තරක් බුදු බෝධි කිසිම තැනක නැහැ කියලා උන්වහන්සේ අර විද්‍යකීසෝ ජයදීපදේශෝ යත්තට්ඨිකෝ වංචය පාපකම්මං කියලා තමපදේ සඳහන් කරලා දෙනවා. උන්වහන්සේ දැන නැතිද මේ මුළු ජගති ප්‍රදේශයේ මුළු ලෝකේ ජගත් කලේ කිසිම තැනක් නැහැ ක්‍රමවේද පාප කර්මෙන් ගැලවෙන්න. ඒත් අපි දැන් මෙතන ගියා කියලා කියන්නේ අපිට තේරෙනවා පෙර කර කර්මයක් නිසා හිත භයානක වැඩ පිළිවෙලක් යනවා. මුචලනාට කියන්නේ මේක දැකලා මේකට මරිකන් නොකරන් අපරෝධිය වගේ අලුතෙන් කර්ම රැස් කරන්න එපා. එච්චරයි අපිට කරන්න පුළුවන් දේ. ඒකට අපි කරන්නේ අර අලුතෙන් කර්ම රැස් නොකිරීමේ ශාස්ත්‍රය මේක දැනගෙන දැනගෙන මේක සිතුවන හැටි දැකලා ඒකත් නොසදී අතීත කුරස් කරන්නේ නැති නිසා එන්නේ චිත්ත ප්‍රවෘත්ති පිරිසුදෙන්න පටන් ගන්නවා. නමුත් මෙතහේ කොටසක් තියෙනවා නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ පටිච්ච සමුප්පාදයේ අනුව නාම රූප නිසා විඥානය හටගනී. ඉහත භාවනාමය සිදුවීමට මේ අදාළ කරගන්නේ කෙසේද? අපි පටන් ගන්නකොට පංචස්කන්ධය වශයෙන් අපිට ඇහ කන දිව නාසය කය මනව තේරෙනවා බලන අහන දේවල් තේරෙනවා මානසිකාරය කියන භාවනා කරන හිත කියන එක තියෙන සාමාන්‍ය විදිහට නාම රූප දෙක තියෙන මේ නාම රූප දෙකෙන් තමයි ඕනම කෙනෙක් මේ ආධ්‍යාත්මික ජීවිත පටන් ගන්න. කරගෙන කරගෙන යනකොට මේ රූපයගේ තියෙන චපලකම නිසා රූපයගේ තියෙන අනිත්‍ය භාවය නිසා හොඳට බලන එකත් එක දෝෂයක්. නැත්නම් ඒක මේ කාර්යයක් පාඩුපත් කරන එක ගණන් ගන්න දෙයක් නකොට එන්නේ. එතකොට ඒ පුද්ගලයා අසරණ වෙනවා නාම ධර්මික. නැත්නම් නාම ධර්මේ කොට වෙනවා. ඉතින් ඒ නාම ධර්ම කොට වෙච්චාම නාම ධර්ම කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒක වේදනා චෛතසිකයේ කියලා කියන්නේ සැප දුක දෙක මාර්ගවන දෙයක්. ඒකේ වෙනස් වෙන ගතිය තියෙනවා. සංඥාව කියලා කියන්නේ නිරූපක වෙනකක් හිරීමක්. ඒක හිරීම මාත්‍රයක් පමණයි. සංස්කාර කියලා කියන්නේ මේක දිහා බලාගෙන ඉන්නකොට මේක ඇඟිලි ගහන ගැහිල්ල. ඔක්කොම ඇතුලේ ඒ ඔක්කොම චෛතසික නම් ඒ ඒ චෛතසික හට ගන්න මෙහෙ වගේ තමයි විඥානය කියලා කියන්නේ විඥානය ඇති වෙන රිපල්ස් නැත්නම් ඇහිමාන තමයි චෛතසික කියන්නේ ඒ චෛතසිකවල ආමරකට පොඩ්ඩක් සංසිතාව සංසිතාවද අපේ විඥාණයට විඥානය හැරෙන්න ගන්න පුළුවන් වෙනවා කොහොමද මේක වැඩ කරන්නේ කියන එක දැක් ගන්න පුළුවන් වෙනවා එතන ආමරකට අපේ දවල් ඉංග්‍රීසි දේශනා ගත්ත විදිහට උන්ට ධර්ම විචයට යොමු කරලා මෙන්න රූපේ හැටි මෙන්න මේකේ කොටස් මෙන්න මේවා වෙන් වෙලා තියෙන හැටි මෙන්න නාමයේ කොටස් වේදනා සංඥා සංකාර ඒක ඔක්කොම එකිනෙකට කරලා තියෙන හැටි කියනවාද සම්පූර්ණ අධ්‍යයනයක් කරොත් මේ අධ්‍යයනය තුළින් අපි බලන්නේ නාම රූප දෙක වුණාට අන්තිමට කොටම විඥානය. දෙකේ නිල විඥානේ වැඩ කරන හැටි අපිට අහුවෙන්න පටන් අර ගන්නවා. නමුත් විඥානයකට කියන විඥානේ අදාරන්න බෑ. මොකද ඒකෙන් මේ ඔක්කොම වෙලා තියෙන්නේ ඒක නිසා ඒකෙන් මවල තේරෙම අල්ලන්නලකට යනකොට හදන මිනිහා මූලික අල්ලන්න පුළුවන් ඒක මේ බුද්ධඥානසේගේ දර්ශනය ඉතින් ඒක ඇත්තටම ගණන් ගන්න කෙනා ඉච්ඡක දර්ශනය දැනගෙන යනවා නෙවෙයි කරන්නේ ඉදිරියට ටික කරගෙන කරගෙන යනකොට අනිත් මනෝමය තත්ත්වයට වැටෙනවා හිතේ නමුත් එතකොට සත්‍ය නැති වුණොත් අසරණ වෙනවා මම නැත්නම් හීන ලෝකෙකට දෙන්නේ මායාවකට දෙන්නේ නැත්නම් හිත ලෝකෙට එන්නේ කියලා. අපේ මේක ගන්නව නෑ හැමදාම මෙතෙන් දෙනවා අපව වෙනවා අපව වෙනවා අපව වෙනවා එතකොට මේ මනෝමය தත්ත්වය නැත්නම් අනිත්‍ය ප්‍රතිපද தත්ත්වය සමබරදයක් නැත්නම් தත්ත්වයක් අවසලපනක් කියන ප්‍රදාන. ඊට පස්සේ තමයි ඇත්තම වචන පටන් ගන්න. එතෙන් දෙන්න කරන්නේ විපස්සනාට සූදානම් කරන එක තමයි. ඔකොරස නිලි වුණා මට වෙන්නේ ප්‍රශ්න කියවන්න මුලින්ම ආයසර කියපේ. ඊයේ රාත්‍රී ධර්මදේශනාවේදී විස්තර කළ ආකාරයට ආනාපාන සති එවත් විදර්ශනා භාවනාවේදී සිදුවන සිතුවිලි වල භයංකාර ක්‍රියාකාරීත්වය නාම නාම ධර්ම වල ක්‍රියාවලියක්ම වැටහුණි. එසේනම් මේ මනක්කල්පිත ලෝකයක් නොවේද? කරුණාකර පහදා දෙනු මැනවි. එය සිදුවන්නේ කෙසේද? පටිච්ච සමුප්පාදය අනුව නාම රූප නිසා විඥානය හටගනී. ඉහත භාවනාමය සිදුවීමට මේ අදාළ කරගන්නේ කෙසේද? චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය මේ ඇතුළත් කළ හැකි නම් පංච උපාදානස්කන්ධය මගින් හටගන්නේ කෙසේද? අපිට පංච උපාදානස්කන්ධය හටගන්නේ නැහැ කියලා බලන්නේ. අහන්න දක්වලා බලන්න. ඒක තමයි නාමරූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන පුරුක තේරුම කොහොමද කියන එක මම කලින් දවසක ධර්ම සාකච්ඡාවේදී මතක් කරා. ඒක තමයි ඒක තියෙන අමාරුම පුරුක. ඉතින් ඒක සාමාන්‍ය මේ මේ තර්ක ඥානය විචක්‍රමයට ඒක අවබෝධ කිරීමත් එක්ක මේ පුදුලක නෝන ලැබීම සිද්ධ වෙනවා. මනස අන්තර්වලම තමයි ඒක එන්නේ. නිකන් මේ මේල කියනකොට ඒකක් නෙවෙයි. නිසා ඒක හේතු ගැනීම පරමාර්ථ කරගෙන තමයි භාවනා කරගෙන කරගෙන යන්නේ. මේ විඥානයේ අපි අර මෙතන සාර්ථක සංහාන්ගේ පොඩි දායකමාවක් කරගත්තොත් අපි ශක්තිවපණ විස්තර කරන්නේ හැටක් රූපක් තියෙනවා හැක් තියෙනවා එතකොට මේ රූපේ හැර එකට ගැලපෙන මේ මානසිකාර්ය මෙනෙහි කිරීමේ සිට නොගියොත් බැලීමක් පාටපත් වෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්දී මේ මානසිකාර්ය තීව්‍ර කරනවා මම මේ රායි සද්ද අහන්නේ, කන්දරස් බලන්නේ, රස බල මේ පහස ලබන්නේ හිතන්නේ මම රූප බලනවායි කියලා. අන්නේ විදිහට ඒ රූප බලව තීරණ කරන්නේ රූපයේ විසින්වත් හැදසින්වත් නෙමෙයි අපේ පරණ මතකේ. අපි තමයි මේ වෙලාවේ තීන්දුවක් දෙන්නේ ඒ මතකයට හේතු වෙන සංඥා වේදනා දිගට. අපි කනේ දැකගෙන දැනගෙන බලාපොරොත්තු වෙච්ච දේ. ඔබ විස්තර කරනවා ඔය පිටිකට ගුරුරත්න හඳුන්ගේ බණේ. ඒක සමහර වෙලාවට එතෙන්දී හරි වැදගත් තමයි සංසේ මම අහලා තියෙන බණ වල කියලා තියෙනවා. අපි විගතේන සද්දයක් පළමේ සද්දෙන්න අපි සද්ද අහන්නේ පාටපත් වෙනවා. දෙවෙනි සද්ද අපි අහන්නේ මේක මේක වෙන්න ඇති කියන සංඥාවෙන්. එතකොට අපිට ඇහෙන්නේ අපිට ඕන සංඥා විතරයි. සද්ද නෙමෙයි. ඒක බොහොම ලස්සනට මහායාන බුද්ධ ධර්ම විස්තර කරලා තියෙනවා. තේරවාදයේ බොහොම එක දැකලා තියෙනවා. වෙස්ට්ගේ ඒක එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා. ඒ එක්ස්පෙරිමන්ට් එක කරලා තියෙන්නේ අනුර තාත්තා ගෙදර නැති වෙලාවක තරුණ කාන්තාවක් ගෙදර ඉන්නවා. එයා ඒ වෙලාවට මේ බලාපොරොත්තු වෙනවා යාළු කොල්ලගේ ලේමක්. පැයකත් එක්ක මට අත ගන්නෑ. ඒ නිසා ගෙදර හිටියට වැඩ කෙරුවට මෙතුරුම ගායන්නේ බයිසිකල් කාර්යය බිල් එක ගහයි කියලා. එනකොටම දන්නවා අද ලියුමක් එනවා කියලා. ඒත් හතසේවත් තේලා බිල් එක ටෙලිෆෝනට බිල් එක කියත් එයා ටෙලිෆෝනට නවත් නෙවෙයි ලතුවාට බොරතුරු දුවන්නේ. ඒ තරමටම බිල් එක බලාපොරොත්තු වෙන දොරේ. එයාට හැඟීමක් එන්නේ නැහැ මේ රින් වෙන ටෙලිෆෝන් එක කියලා. අන්න ඒ වගේ අපි ළඟ තියෙනවා මේ මානසිකාරය යෙදෙන්නේ අපේ ආරය හැටියට අපේ රුචිකත්වය අනුව. ඊට පස්සේ අපි දෙන මානසිකාරය ගියේ රූප චින්තන නිසානේ. මානසිකාරය තමයි ඇහැට යන නිසානේ. නමුත් මානසිකාරය ඕන අපිට කඩට යවන්න පුළුවන්. ඇහැට නඩගන්නවත් වන්දේ නම් චක්කු චක්කු අපේකට යන්නේ. මේ පරණ ජනෝ ගැටයන්නේ. යන විඥාණය පහළ වෙන්නේ මේ නාම රූප දෙක ඩිසයින් කර තමයි. නමුත් මේ නාම රූප දෙක ඇහැට එන නාම රූප දෙක කනට එන රූපෙන් ආසත් නාම කියලා කියලා තේරුම් ගන්න විඥාණයමයි. එතන එතනේ තියෙන පටිච්චසමුප්පාද ගැටේ හබනකොට තමයි මේ වෙලාවේ ඇත්තෝමේසට ගිහිල්ලා කොයි කාමද ගන්න කියන එක මේ මනුස්සයත් එක්කම යනවා ඇත්තෝමේසට එක්කම ගන්න නෙමෙයි. එතකොට ඒක හිතෙන්නේ නම් මේෂ දීපයක් කරනවා තමයි කණ එක්කන තීරු කරන්න කියන්නේ කණ එක්කන තමයි තමයි පෙක්කන එක තීරු කරන්නේ. ඒක යාගේ පුචකස්කාරකත්‍යමයන්. මෙන්න මේ තේරෙන්න හැද නාසයේද කනද කියන එක කිසිම න්‍යාය පත්‍රයකට නෙමෙයි අපෙන් වෙන්නේ. සිද්ධ වෙන්නේ හැබැයි සිද්ධ වෙන්නේ රුචිකාරිකත් රුචිආර්චකත්වයේ මත. සිද්ධ වෙන්නේ අපේ පෞරුෂත්වයේ මත. ඒක නිසා කොයි දේ අරගෙන ආවත් ඒ එන දේ තෝරන්නේ අපේ රුචිආර්චක තමයි. ඒ නිසා එන නාම රූපය විඥානයේ විසින් තමයි තෝරන්නේ. ඒ නාම රූපයෙන් තමයි විඥානය ඇති වෙන්නේ දෙන්න එකිනෙකට එකිනෙකට ප්‍රත්‍යපද වෙමින් තමයි මේ ගමන යන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක සංකීර්ණයි. නමුත් මේක පිළිබඳව පොඩි දැනීමක් ලබන්න නම් දවස පුරාම පරියන්කෙන් සක්මනේ පුරුදු කරලා රූපයක් බලනකොටම රූපයක් බලන බව මෙනෙහි කරන්න. සද්දයක් අහනකොටම ඇහෙන ඇහෙන කියලා මෙනෙහි කරන්න. ගඳක් ලබනකොටම ගඳක් ගඳක් කියලා මෙනෙහි කරන්න. රසක් ලබනකොටම රසක් රසක් කියලා මෙනෙහි කරන්න. ස්පර්ශයක් ලබනකොට ස්පර්ශය මෙනෙහි කරන්න. හේතුවිලක් කරන මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට අපිට තේරෙන්නේ මේක කිසිම බගදලාකේ තොරව කිසිම අපරකොගේ පරිහැටි. මේක නෙවෙයි අපි මේ හදන්න හදන්නේ. මේකනේ මම මේ මම නෙවෙයි මගේ දරුවෝ හදනවා කියලා අපි ලෑස්ති වෙන්නේ. දරුවෝ ඇදලා කෝකම එකක් එහෙම කියන කෙනාටවත් තේරෙනවා මේකේ කිසි භවයේ භාගයක් නැහැ. එතන ආත්මයක් නැහැ. මෙතන පාලනය කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ජනාධිපතිටත් නැහැ. හැටකටත් නැහැ. දොස්තරටත් නැහැ. ලෙඩටත් නැහැ. කුඩරටත් නැහැ. ගෝලයටත් නැහැ. අම්මට තාත්තටත් නැහැ. දරුවන්ටත් නැහැ. ඉතින් අපිට කොහොමද අධිකාරී ශක්තිය කොච්චර මේ සැලකේ චන්දගත කරන්න කියන දෙකේ ඝන භාවයක් නැහැ. මේ පොට්ටට ගහන පිළිදිනක් අතර යන්නේ කියලා තේරෙනවා. ඊට පස්සේ තමයි අපිට හේ නතර වුණාට පස්සේ තමයි දැනගන්න පුළුවන් මේක නොදැන හිටියා නම් රෝගය පිළිබඳ තණ්හා මාන ඇති වෙන්න පුළුවන්. දැන් මේ දන්න නිසා අපිට දැනගන්න පුළුවන් මෙතන ඥාන්ත්‍රයක් තියෙනවා එක විඥානයයි ඒකේ හයයි ඒ විඥානය කොහේකට කොහේකට නටන්නේ කියන එක මත තමයි අපේ චර්ජය තීන්දුව වෙන්නේ. අපේ රුචි අරුචිකම් දෙන්න. අපි අපේ රුචි අරුචිකම් දැනගෙන මේ වැඩ කරන්නේ. එචා වෙන හැම දෙකේම ඇහිමකින්ම මම කවුද කියන එක පොඩ්ඩක් පේනවා. හැබැයි ඒක බලන්නේ පිට කෙනෙක් බලනවා. සිද්ධියකදී රූපය බලන එක නෙමෙයි බැදී රූප බැලීමේ යාන්ත්‍රණය බලන එකයි විශේෂම දක්ෂකම. ශබ්දයකදී ශබ්ද තරංගයේ බොහෝම මනසට අහගෙන ඉන්න එක වැඩි. අහනවා කියන යඩ ප්‍රේවර යාන්ත්‍රණය බලන එක තමයි වැටෙන්නේ. ඒක තමයි දිත්තේ දිත්ත මට්ටම්. සුතේ සුත මට්ටම් කියන්නේ බලප වේදිනේ එළියට වේදවට එක නේ වැඩි. මම දැන් අහනවා එතරම් නැත කරපන්. මම දැන් දකිනවා එතරම් නැත කරපන් කියන වැඩ පිළිවෙල දිහා බලන්න උපමාවට කියනවා නම් අපි චිත්‍රපට ශාලාවක් නම් මේක දැන් මම අත අතර කියන සිද්ධිය දිහා බලන්නේ. දෙදෙතෙන් අපිට පේන පටන් ගන්නවා නළු නිලියෝ සෝකාන්ත සුඛාන්ත දර්ශනය යනවා. ඒකට බගෝර බලන්නට බුදුමාකාර රස වින්දනයක් ලැබුණ චිත්‍රපටියේ. ඉතින් අපේ විශේෂ මාස්ටර් කිව්වා ඕම් වන්නකොට බලන්නා කියලා මේ පිටිපස්සෙන් එන බීම එකක් ඇවිල්ලා වැදිලා ඔය චිමේ වර්ණවත් වෙන්නේ. ඒ බීම එක නේද සිගරට් දුමවල හොඳට පේන්න පටන් ගන්නවා කෝන් එකක් වගේ. මෙච්චර වැදුනට පස්සේම රූප බාටපත් වෙනවා. ස්ත්‍රී පුරුෂ ගස්වැල් වර්ණ පේනවා. නැත්නම් ස්මෝක් කරන කෙනෙකුට ඒ රතේනවා නමුත් ඉස්තපසන කරන්න බෑ. නලියන ගතිය පේනවා. නමුත් අර තාඩෝක වැදුනට පස්සේ තමයි රෝම බාටපත් වෙන්නේ. ඒක මෙතන 32 72 mm තිබුණාට අතන තියෙන වර්ග අංගයක් විතර පොඩි ආලෝක කතබ්බයක්. ඒක කොහොමද කියලා පිටුපස්සට යනකොට මේ වෙන හැටි බලන්න බෑම කියහම පේනවා ඒ අඟල කටේ ඇතුළත් මේ රෝපේ පෙන්වන දේ ඔක්කොම මූල ධර්ම ටික තියෙනවා නමුත් ප්‍රකාශ වෙලා නැහැ ඥාන පිළිමේ නැහැ සුඛාන්ත දුකාන්ත නැහැ ඒතර අඟලට පිටපස්සට ගියාම පේනවා එතන තියෙනවා තොනේ සෙලෙනයිඩ් එකක් ඒකෙන් තමයි මේ තේරම වර්ණගන්නේ කරන්නේ සෙලෙනයිඩ් එකේ පිටපස්සට ගියාම තියෙන්නේ ඒකාකාර බ්‍රයිට් ආලෝකයක් විතරයි තන්නේ සුදු ආලෝකයක් තියෙනවා ඒ වගේ කැඩි කැඩි කැඩි කැඩි එනවා ඊට පිටිපස්සට ගියාම තියෙන සදාතනිකව ස්පාක් එකක් බැලුවොත් දෙක අතර කරන විදිය විශාල ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකය කඩ කඩ දෙනකොට එක්ක ඉස්සරහින් ඉන්නේ. සෙලුලොයිඩ් එක එනවා. ඊට පස්සේ ඒක එක්ක වැටුණාට පස්සේ චිත්‍රපටය පේනවා. බැටරිනාවත් අපි මේක බලන්න කියලා පිටිපස්සේ බලලා ප්‍රොජෙක්ටර් එකේ දිහා හේතු චිත්‍රපටය රස විඳින්න පුළුවන්. ඉවරයි. බැරි වෙලා හරි අපි ස්මෝක් එකකින් එන ආලෝකය බලලා මේක මෙහෙම වෙන්නේ කියලා හිතපු පමණින් චිත්‍රපටි ආස්වාදෙ ගිලෙනවා. ඒකට වෙනමවත් අපි ඉගෙන ගන්නවා ෆිසික්ස් ඉගෙන ගන්නවා. මුත් චිත්‍රපටිය පාවෙන. චිත්‍රපටිය ශෝකාන්තද දුක්ඛාන්තද අදාළ නැතිනම්. අපි මෙතෙක් කල් බැලුවේ මේක දිහා තිරේ තමයි. ඉතින් ඒක නිසා අපි අධ්‍යක්ෂකට හරිය හොඳයි කියනවා සංගීතය හොඳයි කියනවා නළු නියු රංගතාව හොඳයි කියනවා නමුත් කවදා හරි අපි දැක්කොත් ඒක තේරෙන මේ කොහොතෝරේ මෙකැනිසම් එක කියන්නේ මෙකැනිසම් එක දැක්කම චිත්‍රපටයේ රඟපෑම දර්ශනේ රස විඳින ඇති වෙනවා. ඒක නිසා මේ කවදා හෝ රූපයක් බලනවාදී රූප බලනකොට සත්‍යමත් වෙච්ච ගමන් බලනදී ඒ වර්ණ වෙන්න පටන් ගන්නවා. බලනදී නීරස වෙන්න පටන් ගන්නවා. ඒකයි ආනාපානටත් වෙන්නේ. සත්‍යයක් අහනකොට තුන්වෙනි සත්‍යපත් වෙලා හිටියොත් ඔකෙස්ට්‍රා එකක් කියන කෙනෙක් කලබගෑනියක්. මහා ගෝධාවල් ගොඩක්. උක මොකද්ද තියෙන ශක්මේදී මොනදී නායර ගණක් බලුවත් ඒකට රස ජීවිත රසක් බලච්චාම මා විකාර ගොඩක් මේකට දාගෙන මේක සිංහල කෑම කියනවා අනුන්මන කියලා නම් කියවට ජීවිත කරදරයක් විතරයි ඉතින් මෙන්න මේ දෙයට මෙතක සංසාරේ පායදාවත් වෙලා රූප බලමින් සද්ධාමෙන් තිබුණ වෙනවට රූප බෙදෙන්නේ ඥාන්තුනේ සද්ද හේම ඥාන්තයට ගියනම රූපේ විරද්දද වෙනවා මේක තමයි කියන්නේ තෘෂ්ණාව කපදානයි කියන්නේ තෘෂ්ණාව නැති කරගන්න නම් අනිවාර්යයෙන් මේක බඳ තෘෂ්ණාව වෙන්නේ තෘෂ්ණාව බලන ඥානිත දරා බලනකොට වස්තුවේ තෘෂ්ණාවක් නැති නැතර තමයි යාන්ත්‍රණය සංසාරේ වෙහෙල තිබෙනක පේන්න පටන් ගන්නවා එතකොට මේ පුද්ගලයා අන්තරාවර්ත්‍ය පුද්ගලෙක් පාඩපත් වෙනවා එයාට බැඳ වෙනවා චිත්‍රපටි කියන දේවල්ද සාගෝපද්වන දෝෂපද්වන බෑ මොකද එයා බලන්නේ නැහැ චරේදියා යාන්ත්‍රණය දිහා බලන්නේ ඉතින් මේ දෙක තමයි ඉන්සයිඩ් අවුට්සයිඩ් කියන්නේ අවුට්සයිඩ් කියලා කියන්නේ චරේ බල බලයි ඒසයිට් කියලා කියන්නේ තිරේ ඇති කරන ප්‍රතිපස්ස. ඒකම තමයි ධර්මචන්සේ සඳහන් කරන්නේ පබස්සර මිදම් වික්ක වෙචිත්තං ආගන්තුකේ උපකීර්තිය උපකීර්ත. ප්‍රොජෙක්ට් එක ඇතුළේ තියෙන ස්පාක් එක අනුලෝමිත ප්‍රබස්සරයි. ඒකද සෙලෝ ටේප් එක තමයි උපකීර්ණ වෙන්නේ. උපකීර්ණයෙන් පස්සේ තමයි චිත්‍රපටය වෙන්නේ. උපකීර්ණයෙන් ඉස්සෙල්ලා සෙලෝ ටේප් සෙලෝ ටේප් ඉස්සෙල්ලා තමයි පූර්ව ප්‍රතිකාලෝකයක් තියෙන්නේ. ඉතින් අපි අර බාහිර චිත්තට මෙච්චර නැතුවච්චාම කවදාකවත් අපි සිනමා දෙකෙන් අතුලකට යන්නේ නැහැ. බාහිරට යන්නේ. ඇතුලට ගියොත් තියෙන හේතුබට හිත. මොනක් දකපු හිත. බාහිර අවස්ථේ වෙනතා කළා අපි කටත් අරගෙන චිත්‍රපටි බල බල අධ්‍යක්ෂක ස්තුති කර කර ඉන්නවා. චිත්‍රපටි හදාගෙන තියෙන්නේ අපි. අපි අපිට අමතක කරගෙන අසත්‍යමත් වෙලා අපිට අද තේර ප්‍රභාසම ආලෝකේ දැන් නැහැ කියලා අපි අයිතිවාසිකම් සටහන් කරනවා. සටහන් කරන අර පැත්ත බල බල ඉන්නවා. මේ මේක මේ අනිත් පැත්ත හැරෙවිලක් තමයි. ඊළඟ ප්‍රොසෙස් එකක් තමයි මේ මේ විපස්සනාව කියලා කියන්නේ. නමුත් ඉතින් විපස්සනාට ගියාට පස්සේ අර ශෝකාන්ත දුක්ඛාන්ත කියන චිත්‍රපටයේ කතාව දෙවියන්ට පටන් නියසෙට පටන් ගන්නවා. ඒක හරියට කේන්ති යනවා කාමභෝගී බුද්ධියෙන්ද තමන් භාවනා කරන්න ඇවිදලා නෑ භාවනා කරලා කියලා හිතුවොත් කේන්තියක්. කො මෙච්චර මේ ලස්සන චිත්‍රපටය කරද්දී මේ අර ප්‍රොජෙක්ට් එකේ කරපල බලලා දැන් පිට කල කිරව ගන්නවා කියන්නේ. ඒකේ ඒකම විතර රසම දෙන්න ගන්නේ. පිටපසට බලන කෙනා වෙන්නේ රස හඳුනන්නේ නැති කෙනෙක්. උත්සජානසට බලනවා බබෙක් අයින අරස රසෝ කියලා. උපාසක කාදාකත් මේ ජීවිතේ තියෙන සුන්දරත්වයක් කියලා දැකලා නැහැ. රස අඳුරන්නේ උපාසකගේ බලහන් ඥාන ඇත්ත තමයි. අපි කෙලස් වල රස අඳුරන්නේ නැහැ කියලා කියනවා. හැබැයි කවදාද දැකපු දවසේ මේ චිත්‍රපටිය ආපස්සට ගිහිල්ලා එදාට තේරෙනවා මේ ලකපු සදාතක චිත්‍රපටි වලදී මේ යාන්ත්‍රණය බොහෝමත්ම විචිත්‍රයි. ඒක බොහෝමත්ම සූක්ෂමයි. බොහෝමත්ම අවදි කරවන සුළුයි. ඒක තමයි අපි නොදකපු දේ. හැබැයි මේක තමයි අපිට manussත්වයට එක්ක සහජයෙන් ලැබෙච්ච දේ. නමුත් කවදාවත් නොදකින දේ. ඒ තරම් අපේ බාහිරවර්ති. ජීවිතය විඥානයේ නිසා නාම රූප නාම රූප විඥාන කියන එක වැඩි විස්තර බලන්න ඕන නම් ඔය නිදාන සූත්‍රය ඒකේ බුදුම ලස්සන විස්තරයක් දෙනවා. ඒත් හැබැයි මේක පෙන්නන්නේ යාන්ත්‍රණය විතරයි වැඩි විස්තර ඕන නම් ගාක් වෙන හොඳයි ඔය කටුපරද ඥානන්ත සංස්කේ දෙවෙනි බීම සෙට් එකේ සෑහෙන විස්තරයක් කරනවා අයියේ වෙනස මං හිතන්නේ ඒ සානස තමයි දැනට ලෝකෙම ඉන්න හොඳම පුද්ගලයා තේරවාදීට ප්‍රොජෙක්ට්නේ ඔය වැඩකවල පොඩ්ඩක් පිටු කරලා දෙන්නේ ඒක ඒ ප්‍රොජෙක්ට් කරන ලේසි නෑ බඩේ පහේ සානස බයිනා වහන්සේ නිවන ඔච්චර දුරට කියලා අනුදේශන කෙච්චුනා නුවණ ඔච්චර දිගේ ගත්ත කියලා අහනවා. ඉතින් මේක විතර කරගෙන ගියාම දෙකයි තමයි. ඉතින් මොකද කරන්නේ? ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වඩන විට සුලන් රැල්ල අතිසියුම් වූ විට එනේන අරමුණු වල මුල මැද අග බැලිය යුත්තේ කෙසේද යන්න කරුණාකර පැහැදිලි කර දෙන්න. ආනාපාන සතිය වඩා සුලන් රැල්ල බොහෝ සියුම්ව ඇති නැති බවටපත් වූ විට සුලන් රැල්ලේ ඉඟියටම සිත යොදා සිටියහොත් නොඑක් නොඑක් අරමුණු වලට සිදුවන හැටි බලාගත හැකි කෙසේද? උපදේශයක් පතමි. නෑ, ඒතර මේ වෙලාවට ගියාට පස්සේ මොන බඳක් බැලිලක් ඕ අනික් කරුණ බැලිලක් නොකර ඉන්න ධර්මයට ආනාපානෙත් එක්ක හොදයි. එතකොට යාර ඉස්සෙල්ලා තමයි ඒකට පුරුදු කරන්න වෙන්නේ. ඒ ආනාපාන සිමුණාන පවර ගන්න පාය. ඔය මනක් බැරිලක් මොනක් අද මොනක් නොකර හිතේ මේ කියලා බලන්න. එතකොට මේ ශබ්ද වේදනා හිතේ නෙවෙයි ගණන් නොගෙන සිතක් තමයි කරන්න තියෙන්නේ. අවශ්‍යයක් ගැන එක නෙවෙයි තියෙන්නේ. එතන යනකම් ආනාපානෙ කීකර කරගන්න තමයි අපි දේවල් කියෙද්දී ආනාපානෙ බල බල ඒවගේ මුළු බඳාන බල බල මේ අවස්ථාව ගන්නනේ. මේ අනුබුද්ධයට ආනාපානෙ කීකර වුණා නම් ආනාපානෙ ජපේට බඟත්තන ඒ කියන්නේ පාර දැන් හරේ හයිවේ එකට වැටලා තියෙන ගමන කරගන්න එකයි තියෙන්නේ. බාහිර දේවල් ගැන ආයසල කපලන්න දෙයක් නැහැ. ඒ වගේ කෙනෙකුට වැඩි වෙලා ඉවරයි දැන්. අවස්ථාවේදී සිතත්තුම ඉන්නා ශබ්දෝම ඉන්නවා කියන්නේ මොකද බලන්නේ නිකම් මම හිතන්නේ නිකම් හිතන්නත් එපා විඳින්නත් එපා මොන ඉඳුරංගෙන් කිසි කෙනෙක්ගේ වැඩට ගන්න එපා. ගත්ත ගමන් ඒගොල්ලෝ බොහොම ඉක්මනට පැනලා දෙන්න හදනවා. පැනලා දීමෙන් කරන්නේ ධක්කය දිට්ටි ස්ථිර වෙන එකයි. දැන් ඒගොල්ලෝ දැන් පෙන්ෂන් ගිහිල්ලා තියෙන්නේ ඔහොමම එක්ස්ටෙන්ඩ් කරන්න ආය සර්විස් එකට කතා කරන්න එපා. කරපු ගමන් පැනලා එනවා ඒගොල්ලෝ. ආව ගමන් වෙන්නේ මොකද්ද අර දෙවිවගෙන යන සක්කාය දිට්ඨිය ආත්මේ නැවත එන එකයි. නමුත් මේක අපේ දෙන්නේ නැතුව ඒකයි කියලා සක්කාය දිට්ඨිය 100ක් නැති වෙන්නේ නැහැ. ආත්මේ නැති නමුත් අපිට ඉංගියක් එනවා මේව නැති වුණත් සමකරපන්නක් තියෙනවා. මොකද ධානිය ආත්මයක් අවශ්‍යම නැහැ. සක්කාය දිට්ඨිය අවශ්‍යම නැහැ කියන චිත්තක්ෂර වශයෙන් වැටෙන්න පටන් ගන්නවා විලා. ගරු ස්වාමින් වහන්සේ වෙත ස්වාමීනි සෝවාන් මාර්ගය සහ සෝවාන් ඵලය අතර වෙනස පැහැදිලි කර දෙනවන් ඉල්ලමි. භාවනා කරන අපිට මේ ගැන දැන ගැනීම වැදගත් බව සලකනවා. ඒ කියන්නේ මේ විපරකට උත්තර දෙනවා කියන ප්‍රතිපලයේ මා කියන්නේ අතර වෙනස. දක්ෂ වටනා දෙනකොට ඒකේ අතර පහත් වෙන්නේ නැද්ද නැද්ද කියලා. නැචකේනාට නම් ඉතින් අගේ එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා මම මේ ලෙවලට ප්‍රතිපල වෙනවා කියලා. ඉතින් මේක සාමාන්‍ය පුංචි පුංචි කුසල් කරනකොට කුසලයේ කරලා විපාක බාටපත් වෙන ප්‍රතිඵලයට සෑහෙන කැප් එකක් තියෙනවා. දානෙදී කැප් එකක් තියෙනවා. දාන දීලා විපාක එන්නේ. සීලෝගේ අච්චර කැප් එකක් නැහැ. සීල ගන්නකෝ ගන්න පටන් රකින්න පටන් ගන්නකොටම යම් යම් ආනිසංස එනවා. සමාධිකාරට එකක් හිතේ එක්මක් කරනවා. කරනවත් එක්කම ධානයකට වගේ යනවනම් වහවා ප්‍රතිපලන. විපස්සනා වලදී ඊටත් එක්කම මොහොතේ යනකොට කරනවත් එක්කම එතනදීම මම මේ ගත්ත ක්‍රමය හරිද වැරදිද ඉස්සරහට යන්න කියලා සැකමැති ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මාර්ගඵල අවස්ථාවට යනකොට මාර්ගය සහ ඵලය අතර වෙනසක් නැහැ. ඒ යනකොටම තමයි තේරෙනවා මොකද්ද වෙච්ච නැති නොකිය ගමනක්. නොදන්නා දෙයකට පත්වනා කියන එක වැටහෙනවා. ඉතින් ඒක සමාජලාවට භාෂා ව්‍යවහාරය දන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ මේ මොකද උනේ කියලා. නමුත් ඕනේ දවසක හැදලා බලනකොට තියෙනවා මෙන්න මේක සම්දිස්ථානයක් වුණා. ඒක ඉස්සෙල්ලා තිබුණු ගති ලකුණු නෙමෙයි ඊට පස්සේ. ඊට ඉස්සෙල්ලා තියෙන පෞරුෂත්වයට මේ ඊට පස්සේ කියලා වෙනස සිදු වෙච්ච දේ මේකයි කියලා කියනවා. නමුත් ඒකෙදී මාර්ගය සහ ඵලය කියලා දෙකට කඩනවා. ඒක කියනවා නිකන් මේ නිස්සන්න වනේ දන්නේ නැහැ. එනිසා මෙහි ඉඳලා යනවා නිස්සන්නවනේ ඔයාලා. යනකොට යනකොට යන තියෙන හරියට පාර වර්ධිනවා. වැරදිලා වැරදිලා කියන යම් වෙලාවක අපි මේ නිස්සන්නවනේ ගේට්ටු ළඟටම යනවා. ඒකට බෝඩ් එක දකිනවා. එතකොට නම් අපේ මාර්ගය අපේ හොඳට කියලා ගන්නවා. දැන් එන්න අපු තැනට ඇවිල්ලා තියෙනමුත් එහෙපැත්ත පෙරොන නැහැ. එලිපැත්ත පහිනවත් එක්කම නිස්සන්නවට ඇතුල් වුණා. මාර්ගය ඉවර වෙනත් එක්කම ඵලය ලැබුවා කියලා කියනවා. මට ධම්මික හඳු කියනෝනේ කිව්වේ මම මෙතන ඉඳගෙන මම මේ දුරෙන් එළියට යන්න හදනවා කියලා මෙතන තිබෙන පියවර පියවර පාසපම එලිපත්තට ලක් වෙනවා. නමුත් ඒකෙදි කියන්නේ මාර්ගයේම කිරීම පමණයි. ඒකට පැමිණෙන්නේ මගේ ගමන ඵලය ලබනවා. ඒ නිසා මෙතන ධානක මාර්ගයේ මාර්ගයේ කිත මෙතන සදාකන මාර්ගයේ ඉහළම කෙලවර. මුදප්පත් වෙන අවස්ථාවේ ඒත්කම ඵලය ලබනවා කියන එක. ඒකදී ඒ පංච පංච කුසලවල මේ දෙක අතර ගැප් එකක් තියෙනවා වගේ පේනවා. ඊය කුසලවලට යනකොට කරනවත් එක්කම ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා මාර්ගඵල දෙක අතර වෙනසක් නැහැ. ඒක න්‍යාය ධර්ම මේක උනොත් මේක වෙනවාමයි කියලා සරලම් කරනවා. ගරු ස්වාමින් වහන්සේ හුස්ම දිහා බලන පැතිකඩ 11 මොනවාද කියා ඉතා කෙටියෙන් නැවත මතක් කර දෙන්න. ඒවා දැස බලන්නේ කෙසේදත් යන්නත් මතක් කර දෙන මෙනිගලමේ මේ ඉංග්‍රීසි භාෂාවට හරවා දුන්නොත් මැනවි. ඒකම මම හිතන්නේ ඔක්කොම ප්‍රචාර කරන්න පුළුවන් කියලා. නමුත් ඒක දැනගත යුත්තක් නිසා කියනවනම් ඉංග්‍රීසි භාෂාවෙන් there are even facets of any object if you claim that you know that you must know there are even facets all must be covered. Otherwise, even though you say it is, I have seen, uh, you are not really master the situation. not only in anapana, any object. Therefore, the Buddha says, any object has past form, present form and the future form along the time dimension. There are three facets. And uh, space-wise, in and out form. In this sutta also indicate air element. We have inner air, we have the outer air. So in and out. And the gross and subtle form, near and far form, desirable and undesirable form, it is sometimes says as um, uh, panita appanita, uh, hina panita. Uh, no. Olaric Sukuma. So I am repeating again past and the future and the present form, in and out form, gross and subtle form, uh, near and far form and the desirable and enjoyable form and not desirable form. These are the 11 facets. So 11 facets happen whenever the particular object is interacting with others. So they, therefore at the beginning you try to isolate the in and out breathing. But uh, when and where thought happens, you sometimes see thought is closer, anapana is far away. Mother Teresa uses Anapana is still closer, thought is far away. Sometimes thought is gross, Anapana is subtle. Sometimes Anapana is gross, thought is subtle. Because whenever the uh, obstruction happens, uh, you can see the comparative sapekshatawe, uh, relativity of each other, both gross and subtle, near and far like and dislike, and uh, internal and external, past, present, future. These are the 11 facets. So, uh, to highlight it, the Buddha says to Venerable Ravana, his own son, uh, Ravana, if you know all the 11 facets of the in-depth and outbreath, even at the depth, your last outbreath also will happen knowingly, mindfully. No bewilderment. Therefore, while you are living, you have to see all the elements. That means you are preparing for any difficulty in the life. Yes, here Padita, sometimes breath is happening, you are very happy. You know, breath is the only thing very good. Sometimes it happens, you see, then what? What is the use of it? It's just the breath. You yourself discredit, degraded. Sometimes you feel crazy. So any object has um, මොකක්ද ඒකට කියන්නේ මේ බැඳපු අලුත වගේ වෙනකොට desirable. පහ වෙනකොට පහ වෙනකොට ඉතින් කවු පහ වෙනවා කියා කවු කවු වෙනවා වගේ එච්චරම ඕක ප්‍රහේතතාවයක් නැතුව යනවා. ඒකකට හොඳටම තේරෙනවානේ. ඒක තමයි මට අරපය ගැටපොය අපේ කියලා දැන් දැන් හිතෙන්නේ බාහකට නැහැ වේදනාවක් නැහැ අම්මා ආනාපානයි ඒක හරි සතුටක් කරපොකට කරුණා ඒ ආන්නේ අමාර වේදනාවක් කියනවා මම වාතනයක දෙපැයි ඒක ඔය අමාරු කරපොකට ආනාපානයට හේත් කරනවා ඒක හේතයි අපිට ලස්සන වෙන වචන දෙකක් තියෙන ඉංග්‍රීසි දේශාර බලන දේශාර බලන්නේ මේ ඒ විකෘති ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙන වචන දෙකක් හීන ප්‍රණීත කියන එක ප්‍රණීත කියලා කියන්නේ බොහොම ප්‍රේමනාප කියන අදහසද හීන කියලා කියන්නේ බොහොම තුච්ච පහත් තත්ත්වය. ගරු ස්වාමීන් වහන්සේ සක්කච්ඡකාරී සප්පායකාරී සතත යන කර්ම තුන කරුණාවෙන් කෙටියෙන් පහදලා තියෙන ක්ලාස් එකක් කරගන්න හදනවා දිගින් දිගට ක්වෙස්චන් දානවා ඉතින් මම බලනවා පුළුවන් තරම් දාන්න දුක කොහෙන් හරි ආගෙන ඇවිල්ලා මම පුළුවන් කරගන්න සාතච්ඡකාරී සප්පායකාරී සාතච්ඡ මට දැන් කියන්නේ සතත සාතච්ඡකාරී සප්පායකාරී සතත සක්කච්ඡකාරී ඒ කර්ම තුනක් සඳහන් කරන ඇත්තටම සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන තියෙන ක්‍රම නමයක් අතුලතරනවා ගොනු කරලා තියෙනවා ඒක රූපසංසකේ ආනාපාන සංදේන පොතේ සඳහන් කරලා තියෙනවා ඒකදී මේ දුරතර තමයි සක්කච්ඡාකාරී වෙන්න ඕනේ සක්කච්ඡාකාරී වෙලා කියන බොහොම ආදර කවුරුන් නෙමෙයි සිටේදී කරන්න ඕනේ සකස් කොට කරලා දැන් සීල වලට බහතබලා මොන වගේම කරන්න ඕනේ ආනාපාන කරනකොට වෙන වැඩත් එක්ක බෑ ඒක තමයි සක්කච්ඡාකාරී කියලා අපි කියන්නේ ආදර කවුරුන් නෙමෙයි සකස් කොට කරනවා කියලා කියන්නේ සත්‍යච්ඡාකාරී කියන්නේ මේක ප්‍රථම මේ වෙලාවට එක කරන්න සත්‍යතාභ්‍යාසය කියලා කියන්නේ බාධා නොකර මේක පතා කියන දාන සප්පායකාරය කියලා කියන්නේ ආනාපානට සැප එළවෙන ඔක්කොම පහසුකම් ටික දෙන්න මඟ බලා ගන්න. කලින් සක්මන් කරන්න ඕනේ. ඒක ඉන්නකෙනෙක් හොඳට කය පහසුකම් කරලා දෙන්න. හොඳට සමබර කරලා ඉලක්ක කරන්න ඕනේ. ඒක නිවලා ආනාපානෙම මතුවෙන විදිහට වේදනා සත්‍යයේ ශබ්ද නැති සැප කම සංසාර දෙන්න. මේ තුන යෝගාවචරයේ වේතුකම් වලට වැටෙනවා. මේ තුන දන්නේ නැත්නම් ඉතින් අද හරියනවා හෙට වරතිනවා. ආය හදිනවා ආය වරිනවත් මේවා දන්නවනම් වර්ධින වාර වැඩි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකේ හරි ගිහිල්ලා තියෙනවා තේරලා තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ කරුණාකර මේ ප්‍රශ්නය විස්තර කර දෙන්න. වේතික්කම කෙලෙස් සීලෙන්ද පරිඋත්තාන කෙලෙස් සමාධියෙන්ද අනුසය කෙලෙස් ප්‍රඥාවෙන්ද හෝ විපස්සනාවෙන්ද පාලනය හෝ ප්‍රහාණය කරනවා කියමන කරනවා කියන කියමන භාවනාවේදී අජනදා ජීවිතයේදී සිදුවන අයුරු පාදා දෙන්න. භාවනා කරන විට අපට එන සිතුවිලි එන්නේ අපේ කෙලෙස් නිසා නම් මේවා නැතිවන්නේ කවර අවස්ථාවේද කෙසේද? ඒකේ ඇත්තටම භාවනාදී සිදුවෙන්නේ පරිවර්තනක මේ වීතිකම කෙලස් කතාව සීල් රකින්න එක කලින් කෙරෙන්නේ ඒ නිසා ඒව නෑ වෙත් ඉන්නවා භාවනාවට අප කරන්නේ පරිවර්තන කෙලස් එක විතරයි සමතයක් ඇති කරගන්න ගන්න උත්සාහය ඒකට වීතිකම ආශය කෙලස් දැකලා දැනගෙන කෙරෙන වැඩක් නෙමෙයි තියෙන්නේ ඒක භාවනා කරගෙන යනකොට කෙරෙන දෙයක් අල්ලන්න අමාරුයි දැක්කත් ඒවා වෙන්නේ මේ වංචනික ස්වරූපයට. එතන යෝගාවචනයට වැඩ පිළිවෙල තියෙන පරිවර්තන කෙලස් එක විතරයි. ඉතින් මේක ඉස්සලා තියෙන සමාදන් වෙලා තියෙන ඕනේ ඒක භාවනා වේදී කරන එකක් නෙවෙයි. භාවනා කරගෙන කරගෙන යනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කෙලස් කැපයකට යන්න පටන් ගන්නවා. අන්තිමට තමයි කෙලස් උපදෙන්නේ. අන්තිමට කෙලස් නිසා භාවනා කරන විට අපට එන සිතුවිලි එන්නේ අපේ කෙලෙස් නිසා නම් මේවා නැතිවන්නේ කවර අවස්ථාවේද කෙසේ සිතුවිලි කොටසක් තමයි කාමයට බඳ හේතුනේ ද්වේෂයට බඳ හේතුනේ දින්දට බඳ හේතුනේ සැකසහිත හේතු නිසා විතක් මේ උද්දච්ච කුච්ච කියන හැලැප්පීමට හේතුන හේතුන ටික විතරයි. අපි පරිඋත්තාන කෙලස් කියන්නේ. තවත් හේතුන රාශියක් තියෙනවා. ඒ කෙලස් නෙවෙයි කෙලස් වෙනුවෙන් මේ පිළිගන්න කොට විතරයි. ඒක සාමාන්‍යයෙන් මේ එදිනෙදා ප්‍රශ්න වගේ දේවල්. ලොකුට හිතන්න ගත්තොත් කෙලස් වෙනවා. ඒ නිසා අද පොළොව අඳුනගෙන පරිඋත්තරන මට්ටමේ හිත අවශ්‍යම කෙලස් ටික අඳුනා ගැනීමෙන් ඒගොල්ලොත් අපේ තලාවකට කියන්න පුළුවන්. අනිත් හිත පිළිගන්නේ ලොකේ යෑම තමයි කරන්න තියෙන්නේ. හැම හිතකම කෙලස් හෝ හැම හිතකම කෙලස් ඉන්නේ යම් කෙලස් ප්‍රමාණයක් උපාදින කෙරුවා කියලා. උපාදාන කෙරුවොත් ඒක කෙලුක් පාඩපත් වෙනවා. කොච්චර දොයිටි පිළිනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ නිින්දක් නදාගත්තාම දකින හේන ප්‍රමාණය කිලෝරක් නෑ. මුතු වෙනකොට මතක් කරන්නේ අපිට හොඳයි කියන ඉතාලිය විතරයි. අපිට අදාළ ටික විතරයි. ඒ හේතුව මොකද? අපේ රුචි කරකච්චත් එක්ක අපිට කොප්පර දේ හදක තියෙනවා. හැබැයි හොඳටම දන්නවා කොච්චර ඉගෙන ගන්නකම් අපිට උදේ වෙනකොට මතක ඒකට දෙන්නේ අර මතක වෙච්ච කතාව අපිට කොහොමද අපදෙන්නේ ඒකට හේතුව අපේ තෝරන තියෙන්නේ අපේම පුච්චච්චකම් මත මේ හිතන්නේ බොරු බලනවා මේ හිතන්නේ සෑහෙනකට ඒක ද්වේෂ බවටපත් වෙනවා නිවර්ණ බවටපත් වෙනවා දුක් බවටපත් වෙනවා හිතේ කියන තේමකට ආදාන කරගන්නවා ඒ නරඹගෙන යන ප්‍රමාණය පාරේ යනකොට ඉන්න ඔක්කොටම ඉන්ටර්නෙට් එක යන්න ඕනේ නැහැ. ඒ මුස්ලිම් අන්තර්ගත තමන් ගමන් කරගන්න එකයි තියෙන්නේ. ඒකේ කවුරුත් නැති පාරක් මත ලැබෙනවා කියන්න බෑ. නිසා හිතවිලි කරදර කරගන්නේ කරදර ඔබට කරදර කරනතුරු කරදර වලට කරදර කරන්න එපා කියන එක තමයි කියන්නේ. කරදරයක් වුණා නම් ඒකට අපි මේවට කියනවා. ආශා කියනවා කාමච්ඡන්දේ වඩපත්. ඒකට තරහ වුණා අහකලා බලවන්දලයකට. සමාන දේශක් වඩපත් වෙනවා. ඕකේ වැඩක් නැහැ කියලා නිදහස් කරනවා. උත්තච්ච මේ තීන මිත්‍ය වඩපත් වෙනවා. අයියෝ මට හිතෙන් වෙනවනේ කියලා හිත අවශ්‍ය ගන්න ගත්තා. වෙන නීවරණයක් වඩපත් වෙනවා. උද්දච්ච කුච්චේ. ඒකට හිතින් ඒ නිසා මට සතිය නැති වෙනවද මට සමාධිය නැති වෙනවද මේක සිල් නැති නිසාද මොනවද කියලා මේ ඔබ සැකරවගත්තොත් එන නිවර්තන බාටපත් කරන්නේ ඕන තීරණ එක තියෙනවා ඒක දෙයක් බවට පත් කරගන්නේ අපි පත් කරගත්ත වෙලාවෙ ඉඳලා දුක් විඳිනවා. ඒක හේරුම යන්නේ කියොත් ඒක අපිට පත් කරගන්න තියෙනවා. ඒ නිසා උපාදාන කරගත් හැටි ප්‍රමණය අපිට දුක් වෙන්නේ. උපාදාන කරගන්නේ අර අපිට නිකන් ඉන්න බැරි කමට. එක්ක එකක් කියනවනේ මම දන්නේ නැහැ. මේවා මේ නිකන් තිබුණාට කෙලස් වෙන්න තිබුණා දන්නේ නැහැ. අනිත් එක ඒකට මොනවා හරි මොනවා කළා කියලා කන හිතාගෙන හිටියත් අර එන සෑම දෙයක්ම ශක්ති ප්‍රමාණය මල්ලලා ගන්න. නාටක කාරිය දුක් වෙනවා. අදට මට උදේට මට පේන ජීවිතේ විතරක් අපිට දුක් දෙනවා වගේ. එන හිතේ අපේ මොනවා හරි වර්ණ ගැනීමක් කරලා මල්ලලා දාගත්තොත් ඒක දුක් වඩපත් වෙනවා. ගරු ස්වාමින් වහන්සේ කෙනෙකුට නිවන් අවබෝධය සිදු වීමට නම් සිදු කරන අකුසල් බොහෝ දුරකට ගෙවි අවසන් වී තිබිය යුතුද? අඟුලිමාල රහතන් වහන්සේගේ කතාව ගැන සිතන විට මිනිසුන් මෙරීම නිසා සිදු වූ අකුසල් සියල්ල විපාක වශයෙන් ලැබීමට කාලයක් නොතුණු බව නොතිබුණු බව සිතේ. කරුණාවෙන් මේ පැහැදිලි කර දෙන්න මම ඉල්ලා සිටිනවා. ඒකන බෝර බහසත්කමකට මධ්‍යමනිකා මධ්‍යපන්නාසල පාරමසත්ක වෙන්නට මේකකට තේමනා මේ සරත්නාචල බෝධකාරාපා අවතෝචකාරණයකට යනවා අපිට බලන්න ගන්න. යනකොට යටි පැත්තේ උන්ට තපස්සකිනවා. එක්කෙනෙක් මේ දුරට මෝ බලතර වෙනානේ හත්පොඩේ බිනවරව හත්පත් කියන්නේ මැදටම තවන. මේ කෙලස් තවනවා කියලා. තව කෙනෙක් අනුකම්පා හිතගෙන ඉන්නවා. කප දෙකේ හිටියොත් සැපයි. සැපයි කපුලින් ගන්න කට අදට ගියාගෙන ඉන්නවා. ඒ වගේ තමයි හිතේ මේ අද මොනවා කරලා බලයක් වගේ තමයි අපන්ට ඔක්කොම කියන්නේ. තාගෙන කරකෙට දෙකේ බුදුදනන්ද කියන දේ ඔබෙන් අහනකොට ඒක පොර ගෞරවයෙන් ඒක කර ගෞරව කරන මොකද කෙනෙකුට කරන්න බැරි කෙලස් තේමක් කරනවා කියන්නේ. ඊට පස්සේ ඊළඟට ඒක කරනකොට ගිලන මොකද කරන්නේ ඊට පස්සේ කියන අපේ ආගමේ කියන කෙලස් නිසා තමයි මේ දෙන්නේ අපි මේ කෙලස් තමයි. අලුතෙන් රැස් කරන්නේ. ඊට පස්සේ වචන සානෝ දැන් මේ කොච්චර කාලෙකට පටන් ගන්න කියලා. අවුරුදු පහක් දැන් කොච්චර තවලා තියෙනවද කියලා. දැන් නැහැ. දැන් තව කොච්චර තරම් තියනවද කියලා ගන්නවා. දැන් නැහැ. ඇත්තටම තවරකට තේරුමක් තියනවද කියලා අහනවා. නැහැ. අනිත් එක නගත් කියලා අහනවා. ආමම අවුලට වැඩි වැඩි මම 15ක් අතර කරලා දී. ඒකට දැන් අවුරුදු 5ක් ඇතුළත කොච්චර තරම් ඉවර කරලා තියනවද? කොච්චර පටන් ගන්නකොට account එකට දැන් කොච්චර බැලන්ස් එකද? දැන් නැහැ. ඒකයි සරුවචනසි කියනවා මෙන්න මේ වගේ වෙරිෆයි කරන්න බැරි ක්‍රමයකට ගිහිල්ලා කවදාකවත් වෙන් කරන්න බෑ. ඒකේ ඉවර කරලා නිවන් දකින්නයි කියනවා නම් කවදාකවත් සංසාරිනවා නැරින් බෑ. ඒ කෙලෙස් ඇඟේ දාගන්න නැතුව අවශ්‍ය ප්‍රමාණය නතර කරන්න දන්නවනම් අපි මේ පැත්තේ ගිනි වතුර තියෙනවා මේ වතුරේ ඇල්කොහොල් තියෙනවා මේ පැත්තේ වතුර තියෙනවා මේවා මේවා බව දන්නවනම් අපිට ඒක වැඩ ගන්න පුළුවන් කොහේ කිව්වොත් ඒක කිනේ වතුර කියලා අනිවාර්යම පෙච්චෙන්න ඕනේ ළඟට ගියාට. අගත්තොත් තමයි පෙච්චෙන්නේ. ඒ නිසා කෙලස් ප්‍රමාණය අගකට පමණි අප කෙලස් වල සම්පූර්ණත්වයටපත් වෙනවා. අගකට නැත්නම් අප කෙලස් වල දාසකත්වයටපත් වෙනවා. ඒ නිසා කෙලස් ප්‍රවණණයක් දෙන්නේ කෙරෙන්නේ. ඒවා දැක ගැනීම පමණයි කරන්නේ. මුතන්ස කියනවා දකින්න පවතින කෙලස් නැති වෙනවා කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ සූර්යාලෝකය කියනවා මොකද ලෝකේ තියෙන හොඳම විසබීජ නාශකේ. මූලික විශේෂඥ සෝදාක එල කරපු ගමන් ඒක විශේෂඥ දුක වෙනවා කියන්නේ. ඒ වගේ මූලික හේසත් ප්‍රඥාලෝකයට සත්‍යාලෝකයට ලක් කොට පස්සේ ඒකට ආය විශේෂඥ වෙන්න බෑ. හැංගිලා තාක් කතර විශේෂඥ වෙන්නේ. ඒ ඕනකට ප්‍රකාශ වෙච්ච ගමන් සෝදාට ප්‍රකාශ වෙච්ච ගමන් ඒක තියෙන වෘතෝපචේවේ දැක්කේ විතරක් ඉතුරු වෙනවා. ඒක තියෙන මේ ඕනකාරක දැක්කේ නැහැ. ඒක තමයි ඕනේ කෙලෙසක්. නීවරණය නීවරණයක් වශයෙන් දකිනවා නම් රාගය රාගය වශයෙන් දකිනවා නම් දැක්කට පස්සේ ඒකට රාගය අපේ නතු කරන්න බැරුව යනවා. ඒ සරුණ ගැනීමක් තමයි අවශ්‍ය වෙන්නේ. උපේක්ෂා සාගත සිච්චේට එන්න බෑ කෙලෙස අඳුරගන්න තත්ත්ව පව කරන්නේ නැතුව. පව කරුවට පස්සේ කෙලෙස අඳුනාගත්තා කියලා හම්බෙන උපාධිය තමයි උපේක්ෂා වෙන්නේ. කෙලෙස් තියෙනවා නමුත් ඔළුවේ දාගන්න ඕනේ නැහැ. ගේ දාගන්න ඕනේ නැහැ. දැන් පුරුදු කරපු නැති එක නම් ඒක දකින්නට බයයි අපෝ. දැන් මං ඉන්නේ අමාරුවක් කියලා නෑ. බුදුසසුන කියන්නේ ඒකට අර කියන දෙයක පැටලෙන එක කතාව පැටලෙන නේ කියන්නේ ඒක හිතන්න බෑ බුදුහමගේ දර්ශනය. බුදුරජාණන්සේ කියන්නේ මේ බණ ආපු පාසිකාවක් සෝවන් වෙනවා. සෝවන් වෙලා ගෙදර ගිහිල්ලා පස්සේ කැලේකට යනවා ජීවිතේ ඊට පස්සේ වැද්දෙක් එක්ක විවාහ වෙනවා. එයාලා දරුවෝ තුන්දෙනෙක් ලබනවා. ඊට පස්සේ සමහර දෙකට මම සුවාන් වෙච්ච ගුණය තියෙනවා දැන් වැඩි අම්මා කෙනෙක්. ඉතින් දවසක මිනිස්සයා මහමිනිය යනවා දඩේමේ ගිහිල්ලා බලනකොට ඒ එන්න ගැලේට උතුම්පු වැටලා මො විදිහට හදන උතුම්පුරට මොකද පලාතක සතෙක් නෑ පේන්නේ. ඒක දඩයක් නෑ. ඒ නිසා යනකොටත් මේ වගේ මෙතන ඉඳගෙන හිටියා. එනකොටත් නේ අද මම මූසල දවසක් මේක තමයි මම මේ මේ අසුර දර්ශනයක් බුදුනාට දෙදෙන් හදනකොට බුදුනාසේ දැකලා මේක කරන මේ විදිහේ විදිහේ දෙකම ගංගලීවා කියන. ඉතින් මෙයා මේ වෙන කරගෙන යනවා දැන්. ඉතින් අම්මා කියන පුතාට දැන් බලපන් වෙන්න තාත්තා වෙනාරේ දැන්ලා ඉන්නේ බලපන් කියලා. ඉන්නේ යනකොට තාත්තා දෙකක් ගන්න පුතා අම්මන්ට ඕනෙනවා මොකක් හරි මේ මාසේ තාත්තට කරලා තමයි කියලා ඕත් දෙකක් ගන්නවා. හදන්න පුතේ අධිෂ්ඨාන කරනවා ඕත් එහෙමම ගන්නවා. ඒ දෙන්නේ පුතාය. දෙන්නේ පුතාය. දැන් තුන්වෙනා නම් එන්නේ. ඇයි කරන්නේ මචං වැඩිම බහිනව පාට. බහැලා වන්න කොට හතර දෙනා පොඩි බුදුහමරන් දෙජක් බලනවා උරු හතර දෙනා ගියාගෙන බුදුහමෝ මගේ තාත්තට දැන් ඔකර කරන්න හදන්නේ. ඒකට තමයි හතර දෙනා මෙසේ කරන යකෝ ඔබ කියන්නේ බෑ නේද තාත්තා කියලා අපට උනේ. අපේ හිතේ හරියන්නේ අර පොප්පේ. ඉතින් එහෙම තාත්තා නේ දුක තාත්තා. ඒකට තමයි සම්පූර්ණ සත්‍ය වෙනස වශයෙන් උත්තරයන්සි වර්ගය. ඒකෙන් අනිත් තුන දෙනාම යන්න දකිනවා. හතර දෙනාම යන්න දකිනවා. කියන්නේ සෝවන් වෙනවා. ආසේ බුදුරජාණන්සේ කියලා සංඝයාට කියනවා මෙන්න මේ වැඩක් වුණා. මෙන්න කොට මහමිනිය ආවේ මෙයා ගල්ුණා. දෙවෙනි පුතාව තුන්වෙනි පුතාව ගල්ුණා. පස්සේ ඒ අම්මා ඇවිල්ලා ඉස්සරහින් ඒකට බේරගත්තේ. ඊට පස්සේ මම බණ කිව්වා. හතර දෙනාම අම්මා හැර කච්චේ නිවන් දැක්කයි. ඒක තමයි මොකද අම්මා නිවන් දැක්කේ කියලා. සංඛ්‍යා. ඒකනම් එයා එතකොට සෝවාන් වෙලා හිටියේ කියලා. ඒකට වඩා සෝවාන් වෙච්ච කෙනෙක් වැද්දෙක් එක වගාමනේ වැද්ද කරන පවුලට සහයෝගය දෙන කරුණාවන්ද කියලා. ඉතින් මුද්‍රේනන්ද කියනවා වහණෙනි අතේ තුවාල නැත්තම් වසාත ගෑවට අතට මොකක්වත් හානියක් වෙන්නේ නැහැ. අතේ තුවාල තියෙනවනම් අත දාන්න එපා. තුවාල නැතුව අත දෙන්න කමක් නැහැ කියලා. ඉතින් ඒක තේරෙන පටන් අර ගන්නවා කොයි මිස වුණත් තුවාල තිබුණත් තමයි ඇතුළට යන්නේ. ඉතින් ඒ නිසා කෙලස් කපල වැඩ කරන කෙනා අනිත් කට්ටියට කෙලස් කොපමණ ඕන දෙයකට බය නැතුව යනවා. මුලින්ම ගානක් මේක මෙහෙම වදින තරක් නැහැ කියලා. මේ කෙලස් සහිත එක ඉසాత බඳගෙන අඳනවා බුදුහාම මේ ඔබ කරන්න එපා බුදුහාමුදුත් එපයි කියලා තියෙන සේවකත් එපයි කියලා තියෙන කියලා මැරෙන්න හදනවා. නමුත් අරමංශ දන්නවා. මට කෙලස් වදින තරක් නැහැ කියලා. එතකොට ඉන්නට ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය සදාචාරත් එක්ක බලනකොට එහෙම හිතා ගන්න අමාරුයි. නමුත් කෙලස් ඉවර කරලා නෙවෙයි නිවන් දකින්නේ. ඒ කෙලස් පිළිබඳ පිළිහිටි යුතු ආකාර දක්වන තමයි බුදුහාමුදුරු කෙලස් ಜಾති තුනක් දීලා සෝත බයි කරන ක්‍රම තුනක් දීලා පිළිලා තියලා තියෙනවා. මේවා මාස්ටර් කරන්න. දැන් මේවට ස්වාමිත්වය ගන්න දාසත්වයට යන්න එපා කියලා. කෙලස් වල කිරීමක් නෙවෙයි කියන්නේ. ගරු ස්වාමීන් වෙලාවට කෙලස් අරමුණේ සංසලක්ෂණ දෙන්නේ. අපිට කියන්න පුළුවන් දැන් මේක මේ රත්තරන් භාජනයක් නම් මේකේ වටේ මලකට කාලා කච්චක් බැඳිලා තියෙනවානේ. කහට බැඳිලා මලකට පරල වෙලා එහෙම තමයි චරිත ලකුණු කියන්නේ. අතන රත්තරන. නමුත් මේ ගොඩාක් කල් පේස්ට් කරන චිත්‍රමුත් මේකේ වටේ කච්චක් බැඳෙනවා. තේකොන බැඳෙනවා. තේකොන අනුව තමයි මේකේ නැතුව වගේ නැති වෙලා මේකට මොකද වෙලා තියෙන්නේ කියන්නේ කෙලස් කියලා කියන්නේ මේ වෙච්ච තත්ත්ව විතරයි. ඒ අනුව තමයි අපි අපේ රුචි අරුචිකම් තේරුම් ගන්නව. ඇතුළේම නෝට අපි ඔක්කොම එකම දඹරක් කරන තියෙන්නේ. ඒ නිසා ධර්මච දේශනා කියන්නේ ආගන් පබස්සර මිදම් එක්ක වෙච්චිකම් ආගන්තුකේ උපකලිතේ උපකලිත මානේ හැම කෙනාගේම හිත දඹරක් කරන් නමුත් ඒ රුචි අරුචිකම් කියලා කෙලස් ටිකක් මේක වටේ බැඳගෙන තියෙනවා. ඒ අනුව තමයි බුද්ධලේ වෙනස් වෙන්නේ. නැත්නම් ඇතුලේ පුද්ගලයා අතර වෙනසක් ඔක්කොම මිනිස්සු. මේ කියන්නේ මේක මනකට කපන්න කපන්න මොකද වෙන්නේ? එච්චරයි. මේක මේ මනකට ටික තමයි අපි අයිතිවාසිකම් කියන්නේ. ඒ මිනිස්ස දන්නේ මොනවගේ ඇත්ත ලක්ෂණයක් වගේ. දැන් කෙනෙක් ගොඩක් කියන්නේ කෙනා කෙනෙක්ට බලස්ති මිනිස්සු ගන්නවා. අපි කියන්නේ ශරීරයේ තියෙන මෙයායික නෑ ඇත්තටම මේ මේ ඒකට ඕල් කියන එක තමයි පළවෙනි කෙටි උත්තරේ කියන්නේ. නමුත් කෙලස් නැති කරනකොට ඒක දකින්න ඕනේ නෑ. මොනතරම් වශයෙන් මේක පිළිගත්තත් එහාට පාසියක් තියෙනවා. අහනකොට මේක වෙන්න පුළුවන් දෙයක් කියලා පිළිගත්තත් වාසියක් තියෙනවා. ඒ වගේම මේක තර්ක කරලා බලනවා ඒක තර්ක කළාත් වාසියක් තියෙනවා. ඊට පස්සේ භාවනා කර ප්‍රතිපල ලැබුවට පස්සේ නම් තේරෙනවා ඒක ඇත්තයි. තේරෙනවා ඒ ධර්මයේ බාර ගැනීම පවා වෙන කෙනෙක් දවබෝධ කරලා යා කියනවා කියනකොට එහෙම තමයි කෙලස් කැපීම සිදු වෙනවා. දුර්වල කිරීම. ඊට පස්සේ කල්පනා කරන වාරයක් පාසා චින්තාමය වශයෙන් අර කෙලස් කැපීම සිදු වෙනවා. ධර්ම කියලා දෙන්න දෙන්නේ නැත්නම් මුතර මෙහෙම ගෙත්තක ඉඳි භාවනා කරනකොට තමයි. භාවනා කරනකොට කෙනෙකුට කපන නෙමෙයි සතුටු ලබන්නේ. කපන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය. අර කොහොම එච්චරයි. ඊට පස්සේ එනවා කෙනෙක්ට අපි මොන දෙන්න දැක් ගන්න යන්නේ කියන්නේ. ඔබ වරෙන් මට දෙන්න පුළුවන් වැඩි දීපන් නෑ මම සැලෙන්නේ නෑ කියන එක. ඒ ආත්ම විශ්වාසය ඇති වුණාට පස්සේ මොන ක්‍රියාවක් අපි නිකන් පොඩි තියෙන තැනකට අපි යනවා ඉමුනිටි එක ගහගෙන. අපි ඒක වෙනස් කරගන්නවා. ඒකට කෙනෙක්ට අප ගන්න අපට උදව් වෙන්නේ නැහැ කියලා. ජානක ඔක්කොම බයයි මොකද මේ ප්‍රදේශෙම නොකරලා තියෙනවා නෑ ඉමුනිටි ගැරන්ටි කරනවන්නේ නෑ ඒක භාවනා කරන්නේ ඉමුනිටි එකක් දෙන එක විතරයි විෂපේක නැති කරන්නේ විෂපේක නැති කරුවට වැඩන්නේ ඉමුනිටි එක නැත්නම් ඒ නිසා ඉමුනිටි ලෙවල් නැකර පස්සේ සාමාන්‍ය විෂපේක හැසිරෙන්න පුළුවන් බය වෙන්න දෙයක් නෑ අතේ තුවාල නැත්තම් වාස අත ගන්න පුළුවන් ගරු ස්වාමීන් වහන්සේ අනින්ද්‍රිය පටිබද්ධ විඥානය අනුකමක්ද ඉන්ද්‍රයන්ගෙන් තොරව විඥාණයට පැවතිය හැකිද? ඒක ඇත්තටම බුද්ධත්වානුකූල අනින්ද්‍රිය අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් කියලා එකක් හෝ ඒක පාවිච්චි කරන තත්ත්වෙකුත් නෑ. නමුත් අපිට දැක ගන්න පුළුවන් ඒහා ඒක කිට්ටු ගතියක්. ආනාපානේ ගෙවෙන්න යනකොට වෙන රූප ශබ්ද ගන්ධ රස නැත්තම් ආනාපානේ ගෙවෙන හිතේ සමබර ප්‍රහණයක් තියෙනවා කියලා පිළිගන්න අපිට සිද්ධ වෙනවා විඥාණයෙන් පිටත් වෙන විදිහට ඉන්ද්‍රිය ප්‍රතිපත්තකමයි. නමුත් මේක ඒකේ දුරස්ථතනක් කියලා තේරෙනවා. ඉතින් එතකොට ඒකට දෙන්න පුළුවන් නමක් තමයි අනිත්‍ය ප්‍රතිපත්ත විඥානය. ඒකට මගේ බණෝටින් මම කොයි කරපු වචනයක් කියලා මට දැන් බැනුම් එන්න පටන් ගන්න තියෙනවා. අලුත් ක්‍රම කියලා දෙන්න හදනවා. අලුත් වචන කිව්වොත් මම තාමත් ඒක පාවිච්චි කරනවා. මොකද මගේ දේශනා විලාසයට ලේසි එක කියලා දෙන එක. අනිත්‍ය ප්‍රතිපත්ත විඥානය කියන එක සමතිදී පිටත හැකියි. ඒ වගේම සංසන්දනාත්මක වෙනසයි අපිට විස්තර කර දෙන්න ඕනේ ඒ ඥානයේ තියෙන ඉරිත ප්‍රතිපත්තය තමයි පුතඥය කියන්නේ. ඉන්දිය ප්‍රතිපත්ත නැති වුණොත් එයාට බයයි. භාවනා කරන එක දන්නවා මේ ඉන්න පේස් කියලා තමයි ඉලෙස්ටිකේ කතා කරන්නේ. එහෙම නැත්නම් ඕල් බඩි එක්ස්පීරියන්ස් කියලා කියනවා. ඔක්කොම මැද පැවිලා තියෙනවා. නමුත් ඒක හෙන් කනෙන් ආසෙන් දිවෙන් ලැබෙන අත්දැකීමක් නෙවෙයි. ඒකට කියන්න පුළුවන් බාධා කරගන්න නැතුව අනා ගන්න නැත්නම් අනින්දිය ප්‍රතිපදයි. ඒ වෙලාවේ විඥානයේ තියෙන පැහැදිලිවම ඉදurang හා බැඳිලා නැහැ. ගරු ස්වාමීන් වහන්සේ වේදනා විචය යනුවෙන් කුමක් අදහස් කරන්නේද කෙටියෙන් විස්තර කර දෙන්න මම. ඔය තව ප්‍රශ්න ඇහුවා. මේ දැන් මම හිතන්නේ ඔය ඔය අනේ එකක්වත් මේ මේ නිකන් අර මොකක්ද කියන්නේ නැත්නම් අපේ මොනවද කියනවා කියලා කියන්නේ ඒක එකක්. ඒක තේරෙනවා තමයි කරලා තියෙනවා. ඒක නැත්නම් මේක නෝහරි එක. දෙකම හදන්න. ඒක තමයි මගේ පින්නරයන් කියන්නේ. වත්පත් පහල උරක් දෙන්න පටන් අරගෙන ඉතින් අර දැඩි දෙකේ උඩ පටන් අරගන්න. ඒ නිසා මේ අවස්ථාව මේ පෙර තේරුම් ගන්න පාවිච්චි කරා. දැන් නවක වැඩකම ඒ ප්‍රශ්නයම අය නවක කරා ගත්තා. සමහර සිංහලෙන් එහෙම අපාය ඔව්. ඒක නම් එනම් මේ මේ මේ මොකද්ද අපේ මේ එයාගේ දෝෂයක්. ඒක ඒක නිසා මේ එහෙම කරන්න ගියාම මට උනන්දුවක් එන්නේ නැහැ. ඊට පස්සේ දාන්න පටන් අරගත්තා උනන්දුවක් එන්නේ නැහැ. මොකද මේ ඒ කියනකොට පස්සේ ඒක ආයෙත් කරනවා කියලා කියන්නේ කියන හිලක් වගේ. ඈ එහෙනම් ඒකට කවුරු හරි මේ වෙලාවේදී මේ ඉඳලා පොඩ්ඩක් අර වර්තවලදී කියනවා වගේ ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා නම් ලේසි. නැත්නම් ඒ අර ආපු ගැම්ම කඩලා යනවා. මේ අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය භාවනාව මගින් නැති කරගන්නේ කෙසේද? ඒකට නද සම්පූර්ණයෙන්ම මම හිතන්නේ සාකච්ඡා වුණා. ඒකත් මම හිතන්නේ අර වගේ ට්‍රාන්ස්ලේෂන් එක. එතකොට මේක නම් මම හිතන්නේ අද මේ ප්‍රතිපක්ෂතාව ගොඩාක්ලාට යොමු වෙන යෝධයකට ඒක නිසා මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද භාවනාවට ඇඟිලි ගැහිල්ලෙන්. බහලා ඇඟිලි නොගා යන්න දෙන්නේ සක්කාය දිට්ඨිය ගෙවා දමන්න පුළුවන් හැටි හිතන අපි සාකච්ඡා කරයි කියලා මේ ධර්ම දේශනාවේදී අද. එච්චරයි ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔය ඒකට 10ට කාලක් තියෙනවා. මේ තව අපේ වෙන මතුවෙන ප්‍රශ්න නැත්නම් කියන්න කරන්න දෙයක් නැත්නම් අපිට සතිವಾರයේ සමාප්තේ සටහන් කරන්න පුළුවන් මේ වෙලාවේ.